මිනිහා උස්සලා තියන්න හරි වෙන මොකක් හරි උදව්වක් කරන්න යනකොට. මරු විකල්ලින් වාගේ මේ මිනිහට අපි ගහනවා නම් පාර. අපල දිහා කරලා වදි. මිනිහා හිතේ අර හිතේ මිනිහට තරහ කියනවාද ගාපු කබුල කැඩලා ගහේ වැටලා ඉන්න මිනිහා කිව්වේ. අර මරු විකල්ලින් ගාපු මිනිහට තරහ කිව්වා. මොනවා කරන්නේ දේවල් ගැන ඉවදලා අගේ දාන ඉස්සර ගැදරුවේ හැර දාගන්න මෙහෙර දාගන්න කිරි කියලා ඉන්නේ. අපිට කරන්නේ අමාරු තමයි. ඒ අමාරු හැදියෝ ඉතින් ඔහොම කරලා අපි උදව්වක් දෙන්න බලනවා මිසක් අපිට ඔකට තව වාරක් ගහලා එනවා කියලා ගහන්නේ ඉතින් අනිකක් ගහකට ගහනවා. අන්න ඒ වෙලාවේ අපි දකින්න එක දෙයක්. අනාථයාගේ අනාථකමයි අනාථ මානසිකත්වයේ නිසා ඇති වෙන ලක්ෂණයක් තමයි පොඩ්ඩක් අයිනම් ඔස්තරස් බවටපත් වෙන්නේ. ඇලීම දරා දරා ගන්න බැරි ඇලීම නිසා අසහනියෙන් ඊපස්සේ අපායන්. සුළු ප්‍රඥාවක් ආවම දරා ගන්න බැරුව කෝප වෙන්නේ. මේ සතර ගමනේ යන සතර අනාථ ආදී රෝගී ආදී හැටි. ඒ විසිත මානසික සිගතේ හැටි ඒකයි. ඒ නිසා තමයි හැලීමට හේතුකාරියක් ලඟ වෙනවා දැක්කට පස්සේ ඒ පස්සේ මහා උද්දාමලා හපායන ගති ලක්ෂණයක් කියලා. ගැටි මාත්‍රයකට හේතු ආවහම ඒ මැද හැබෙනවා. මෙන්න මේක තමයි බෞරුන්තියාගේ ප්‍රධාන ලක්ෂණ දෙක. හැලීමේ ලක්ෂණය ගැටීමේ ලක්ෂණය දෙක දකින්නේ. මේ භව රෝමීන් කෙරෙහි දයානුකම්පාවක් අඩගන්නා මිසක් ආර්ය தත්ත්වයටපත් වෙච්ච අය. ඒ උද්දාමයේ දැකලා තමුන් ඒ වාසේ උද්දාමයලා දඟලන්නේ නැහැ. මොනවා කරන්නද? කවදා හරි තේරුම් ගත් ධර්මයෙන් වටිනා දෙයක් කෙරෙහි මහා උද්දාමයේ දඟල මානසිකත් ඉදිරි වෙලා යනවා. අනේ ඒ தත්ත්ව කවදා හරි මුල් ලැබෙනවා. සුළු දෙයකට මහත්සිය ගැටනකොට අනේ මුලාව නිසා ඇත්ත තේරුම් ගන්න බැරි මේ ලෝකෙ. මුලාවෙන් මුලාවටපත් වෙන ගමනක. කවදා හරි සත්‍යයේ තේරුම් ගන්න සාන්ත බලපත් වෙනකොට ලැබෙනවා. සත්‍ය අවබෝධය කවදාහරි ලැබේවා කියලා. මේ මෙච්චිතක් වෙන්නේ. මෙන්න ආර්යයන්ගේ මෛත්‍රී ස්වභාවය ඕකයි. මෙන්න මේ ගුණය වැඩි වෙන්න ඕනේ. ආන් ඒක වෙන්නකොට තමයි ආර්ය මෛත්‍රියක් වෙන්නයි නම් ඔයගේ රාගක්ඛේ නිබ්බාන, ද්වේෂක්ඛේ නිබ්බාන, මෝහක්ඛේ නිබ්බාන කියන එකේ නිවන් සාන්තිය උදා වෙනවා. ඒ නිවන් සාන්තිය හැම වෙලෙම දකින්න ඕනේ. මේ ලෝකේ හැදලා නිවන් දකින්න අනේ. නිවෙන්නේ ලෝකේ හැදලා නෙමෙයි. ලෝකේ හැටි දැනගෙන ලෝකෙට කම්පාන වෙන්නේ. නමුත් අද නිවන් දකින්න හදන්නේ ගහන්න නැති වයින් නැති හිංගිලි දාගෙන සාන්තිවරු ඉන්න දෙනක තමයි නිවන් සුවේ තියෙන්නේ කියලා. ඒ දැන් හොයාගෙන හැමදෙනම ලෝකයා හඹා යනවා. සුජාගින්ද වෙච්චාය වෙනවා. සීලවන්තය ගුණවන්තය වෙනවා අසුරු කරන්නේ. ඒ වාසේ හඹා යනවා. ඒ වාසේ කියලා වුණ සාන්තය හරිම හොඳයි කියලා එහෙම නිගමනයේ වහිනවා. පොඩ්ඩක් වැඩි දෙකම ඔය ආදී විදිහම අදනේ. පයියන වැන්ද කියලා ඉතින් පයින්නවා. හොඳ අය හොයාගෙන ඉඳි මෙතන හැංගිලිම දැවිල්ලා ගැටිලා මිසක් මේක නිවන් මඟ හෙලීමක් නෙමෙයි. නිවන් මඟ හොයන්න දකින්න ඕනේ. නොයේ කාගර දුකට කරදරේට දාහයටපත් වෙන්නේ. ඒබතු දෙයක් තමයි මේ ලෝකේ කියන්නේ. ජරාවෙන් තොර ව්‍යාධියෙන් තොර මරණයෙන් තොර ශෝකයෙන් පරිදේවෙන් දුකෙන් දුම්නසේ උපායාසයෙන් මිදලා ඉන්නේ. ඊට ගැළපෙන ලෝකයක් මේ ලෝකේ තුල නැහැ. ලෝකේ බදන්න කියොත් ලෝකේ හොයන්න කියොත් හැමෙන්නේ ජරාවන ව්‍යාධියට මරණයට පත් වෙන කැමැතිේ ලෝකයෙන් ධර්මතාවයන් ගොදුරු වෙන දේ නිසා අපිට ඕන හැටියට පවතින එකක් නැහැ ලෝකේ ඉන්නේ. ලෝකේ එහෙම එකක් නැහැ. අන්න ලෝක ධර්මතාවය හරියට දැකලා ලෝකයේ කෙරෙහි කම්පාවටපත් වෙන්නේ. ඊදාර දකින්නවා. එපතු ලෝකයා කෙරෙහි මම මොනවා කරන්නද? යථාර්ථයේ දැකවත් නම් කම්පා නැහැ. අනේ අනික් ආදී යථාර්ථයේ තාවන. ඒත් මෙතන සාන්ත වෙනවා. එදාට මේ මහකින්නේ ඒවල බෙදෙනවා. මෙන්න මේ දයාන කම්පික අදහස ඉන්නේ ඔන්න ඔතෙන් ආවල පස්සේ. ඒතර තමයි පතුරන්ගේ ලෝක සත්‍යයට මේ දුක්ගිනි 1000ගේ බෙදෙන. නිවන් සාන්තිය උදා වේවා කියලා පතන්නේ ඒක. මේ ක්‍රමයෙන් දකින්න ඕනේ. රාගක්ෂේ, දේසක්ෂේ, මොහක්ෂේ කරන ක්‍රමී. චුල්ල සෝතාපන්නයෙකුගේ නැතිවන දේ මොකවද කියලා අහනවා. චුල්ල සෝතාපන්නයෙකු නැවත සතර අපාගත විය හැකිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාර්ගයේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් පිළිගෙන යන්නේ. ਉਹ අපාගත වෙන්නේ නැහැ. අපාගත වෙන්නේ ඒකේ. ඒ චුල්ල සෝතාපන්නය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒකාන්තයේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් පිළිගනු කෙනෙක්. ධර්මයේ දැකපු කෙනෙක්. ඒ ධර්මයේ ලැබූ දේ පිළිබඳව හරියට උපාධිධාරී විභාගෙට ඉගෙනගෙන ඔක්කොම ඉවරයි විභාගේ පාස් ගිහිලා විභාගෙට වෙන්නේ ඉන්න සාතිකේ හම්බුනේ නැතිවම. මේ වෙනසයි කියන්නේ. විමුක්තිය කරා යාමට අවශ්‍ය කරන මූල ධර්මයේ පත් වෙලා නැහැ. ඒ කියන්නේ අවශ්‍ය කරන දෙන්න අඩිය ගහලා නැහැ. නැවත ආපහු වෙනතු ගලාගෙන ගිහිල්ලා විමුක්තිය කරා යනවා කියන්නේ අන්නේ දෙයක් තියෙනවා. අන්න එතන මුන්නේ කරගන්න අවශ්‍ය දෙන්න සකස් වෙලා නැහැ. හැබැයි ආපහු නොවැටෙන තත්ත්වෙට සකස් වෙනවා. දුගතියට නොවැටෙන තත්ත්වෙට මනස සකස් වෙනවා. නිවනට කොටු වෙලා නිවනට ගෝල් දෙලා අරිහත් ඵලයෙන් කෙලවර කිරීම තරහා යන මනක තව අධිහිත නැති තමයි තියෙන්නේ. එන චුල්ල සෝදාපන්නගේ තත්ත්වෙට පත් වෙනකන් මනස වැඩි කෙනෙකුට ධර්මාභෝධයක් තියෙනවා. ඒ මූල ධර්මාභෝධය නිසා කවදාවත් සතර පහ ගත වීමට හේතු වෙන පාප කර්ම කරන දෙවිට ඉඩ හරිය ඇහින්න බැහැ. ඒ ධර්මයේ තුලින් ඔහු ආරක්ෂා වෙනවා. ඔහු දුගතියට යන්නේ සුගතිගාමීව හරියට කරගන්න. කවදා හරි ඔහුට පරිසරයක් හම් වෙනවා සම්මාදෘතික පරිසරයක ඉපදීමට මාර්ගඵලලාභී හෝ එන ලෝතරා බුදුරන් වහන්සේලා හෝ හම් වෙලා එවන් තැනකදී වනපදයක් අහන්න. අවශ්‍ය කරන පරිසරයට ඒකාන්තිකව ගොදුරු වෙනවා කවදා හරි. එතෙන් මේ චුල්ල සෝතාපන්න තත්ත්වය ඉක්ම ගිහින් මාර්ගඵල අවබෝධය කරගෙන සතර ගමන ඉවර කර ගන්න. ඔහු අතර මං වෙන කෙනෙක්. වෙනස තියෙන්නේ සෝතාපන්න වූ දැන්පටන් යම්කිසි ක්‍රේතියක් සහමුලිය සිදී කියාද. ඒ සිදී කිය දැන්පටන්ගෙන නැවතත් ආපහු පුදජන ගෝත්‍රයේ ඉක්මවන දැන්ට ආවේ නෑ. පුදජන ගෝත්‍රයේ වැඩෙන දැන්ට ආවේ නෑ. ආර්ය ගෝත්‍රයේ ඉතිරව බැහැගත්තා. නැවත ඔබගේ පුත්ඥාන විදියේ ගති ලක්ෂණ වැඩි දෙරෙන්නේ. ඒකයි ඇති වෙන්නේ. යම් කිසි දෙනකින් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනා අද මේ මනුස්ස ධර්මය හොඳයි කියන දැනගෙන හිටියනම් මනුස්ස සංකාර වලමින් හිටියා. ඒක සුබලි සංකාරයක් වුණා. ඒකයි ආයේ ඉඳලා අනේ මිනිස්සේ කියලා ඉන්නේ හොඳයි කියලා කිව්වා. මේ මේ කරදර එකෙන් තියෙනවා. අදට වැඩි හෙට දකින්න. තව දවසකින් දෙකකින් හෝ මාසෙකින් දෙකකින් හෝ අවුරුද්දකින් දෙකකින් හෝ ගැන කල්පනා කරලා බලන්න. ඒ අවුරුද්දක ඉස්සරහ තිබුණ අදහස් මොකද මිනිස්සෙක් ජීවත් වෙන්න. අර ඒ කාරණා මට හිතන්නේ අනිත් මිනිස්සුත් එක්ක රැඳිලා තවත් ජීවත් වෙන්න වෙන හොඳයි කියන. දැන් නම් මට තේරෙනවා ඒරුණට නිවන් මාර්ග පාදා ගන්න කියලා මම ටිකක් ඈත් වෙන්න හොඳයි. ආන්නේ ඊට පස්සේ තව ටිකක් කල් යනවා. මනුස්සව ජීවත් වෙලා ඉන්නේ මනුස්සයා ඇතුලේ තියෙන අනේකම හැදීම් ගැටීම් මුලාසහගත වැඩක ඒ ගින්නින් අහගෙන දෙයක් නෙමෙයි. මේ මේ ආකාරයෙන් දුක් ආදීන විඳින සිද්ධ නැහැ මිනිස්යාට. වටා වැඩක් නැහැ මිනිස්යාට මේ මතුනේ ඉඳලා. ඒ මිනිස්යත් එක්ක එකතු වෙලා කරන්නා කටයුතු මට ප්‍රිය කරන්නේ නැහැ. ඒ මට වල වැඩිලා. ඔහොම වැඩිමක් තියෙනවා. ඊට පස්සේ යා හිතේ තියෙන දෙවියන් දෙවියන්. දෙවියන් අතරත් ගන්න දතියි. ඒකෙහි කලකිරෙනවා. බ්‍රහ්මයන් කෙරෙහි ඉන්නවා. ඔය ප්‍රමිතිය උලි විහෙලි විහෙලි කියලා තුන් ලෝකේ පොතන පාතන වැයත් වැඩක් නැහැ කියලා දාතර අපි අත්පත් කරනවා. එයාගේ ගමන. අන්නේ මේ අවසානයේක මුල අවසාන වෙන ගමනක ආරම්භයේ පටන් ගන්න දැන ස්ථිර වෙන තැන තමයි සෝවන් ඵලය. චුල්ලසෝතාපන්න කියන්නේ ඒ බුදුන් දහම් ගුණේ කැඩෙන්නේ සතර හිතර ආවට පස්සේ සතරපා දුගතියට ගෙනියන්න තරම දරා ඉන්න ඵලයක් තියෙනවා දහම් ඵලය. සතරපායට වටවන්නේ නැහැ. නම් පැවැත්ම කෙලවර කර දෙන්න මුල කිව්වේ. අන්න ඒකයි චුල්ලසෝතාපන්නය සහ සෝතාපන්නය වෙනස. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලාපද පරාමාස කියන මේ දහම් තුන සම්පූර්ණ පිළිලා ගිහින් තියෙන්නේ සෝදාපන්න අවස්ථාව ලැබුණා. අනිත් කෙනා ඒවා පිළිබඳව ඒව අනුමාන ඥානෙ තියෙනවා. අනුමාන ඥානෙත් අධ්‍යක්ීමකටපත් උනේ. අන්න ඒකයි වෙනස. අනුමාන ඥානයකින් ඉඳගුත්තට ඒ දහම් අනුමානෙන් දැකගෙනාට සතර පාගත දෙන පාපය කර වැටෙන තරම් ඒ පාප බලවත් වෙනවා. එයා සතර පාය නිදාස් මාර්ගය කියන්නේ වෙනවා. චබ්බිරෝධන සූත්‍රයේ මහතන් වහන්සේ කෙනෙක් අඳුරා ගන්න අයුරු. තත්වා ඇත. මේ සූත්‍රාංගෙදි උගා තියෙනවා මේ කෙලවරක සූත්‍රේ අහවල් සූත්‍රේ කියන කට්ටිය කරන්න බෑ නම් රාතන් වහන්සේ කෙනෙක් පිළිබඳව. හඳුනා ගැනීමේ හැකියාවක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් රාතන් වහන්සේ නම හඳුනා ගැනීමට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. යම් කිසි කෙනෙක් ක්‍රියාවෙන් සහ වචනයෙන් හඳුනා ගන්නවා. හැබැයි ක්‍රියාවේ වචනෙන් හැරෙන්න හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. හැබැයි මේ ක්‍රියාවේ වචනේ හඳුනා ගන්න කෙනා හදිස්සියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් ඇතුළු කරලා බොහෝ කාර්යයක් ළඟ ඇතුළු කරලා ඕගලන් විමර්ශනයකින් ඒ කරන්න පුළුවන්. ඒ තුලි කරලා ඒක කෙවද්දෙන්ද කියලා හඳුනා ගන්න පුළුවන්. අනික කාර්මේ රහතන් වහන්සේ නමක් හඳුනා ගැනීමට නම් ඒ ඵලයේ අධ්‍යක්ෂ තව කෙනෙක් වෙන්න ඕන. චේතෝපදී ඥානයක් ඇති. තවත් අරියත් උන්වහන්සේ නම හිටියන අරියත්තරපත් වෙච්ච කෙනෙක් හිටියන උන්වහන්සේ ඒ අධ්‍යක්ෂීම ඇති නිසා ඒ වගේ මානසිකත්වයකේ තව කෙනෙක් දැක්කහම ඒ ඥානිය හිතරේ ඉඳ මේ යොමු කරලා බලලා දැනගන්නවා මෙන්න මේ ගුණයටපත් වෙච්ච කෙනෙක් මේ ඉන්නේ කියලා. එහෙම දැනගන්න පුළුවන්. පල්ලෙහා ඉන්න කෙනෙකුට උඩහා ඉන්න කෙනෙක් ඉදිවෙන්නා මානසිකත්වයේ දකින්න தත්ත්වයක් නැති නිසා සාමාන්‍ය බුද්ධජනීවිල කොහොමවත් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ ඉන්නේ රහතන් වහන්සේ නමක් කියලා. ඒක දැක ගන්න දක්ෂතාවයක් නොවනක් නැහැ. ඒ දත්‍යවල පිළිදන්නේ. වෙන දෙයක් තියා සීලවන්ත ගුණවන්ත වික්ෂෝණ වහන්සේලා හොයන්න. ඔයලා අපි දන් දෙනවා කියලා එක්තරා මිනිසෙක් කියනකොට. බුදුරජාණන් වහන්සේ මේ මිනිසයාගෙන් අහනවා. රන් හිදී මසු කහවණු පරිහරණය කරන අමුදරුවන් පෝෂණය කරන මේ ගෘහවාසයක ජීවත් වෙන ඔබ කොහොමද? පිස්සුල් සිල්වත්ය දුසිල්ය කියන නිගමනය කරන්නේ தත්ය මොකද්ද ඔය? ඔබට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. ඔබ කියන්නේ කොහොමද ඔය? සාමාන්‍ය අරන්නේ ජීවත් වෙන, පාසු කුල ජීවර දරන, පින්නපාතී ජීවත් වෙන. මෙන්න මෙහෙම වික්ෂුන් වහන්සේලා තමයි මම සීලවන්ත ගුණවන්ත වික්ෂුන් හැටියට තෝරලා තියෙන්නේ. දිරණහරි දේරම හේගෙන ජීවි. සීලවන්තයෝ ගුණවන්තයෝ තෝරා ගන්න හැකියාවක් ප්‍රාන්තිදී මසුකහවරු පරිහරණය කරමින් අමුදරුවක් පෝෂණය කරමින් ගිහි වතේ කටයුතු කරමින් ඉන්න ඔබලට කොහොමද ලැබෙන්නේ කියලා මම කිව්වේ ඒක. සමහර පුද්ගලයෝ ඉන්නවා. අරන්නේ ජීවත් වෙනවා. පාංශු කුල දරනවා. පින්ඩපාතිකව ජීවත් වෙනවා. හැබැයි අභ්‍යන්තරේ ආදීන් දේශයෙන් මෝහයෙන් කසලයි. කිලිටි. සමහර පුද්ගලයෝ ඉන්නවා පළසිවුරු දරනවා. ග්‍රාමීය පතරේ දෙන ආහාරයෙන් ජීවත් වෙනවා. ඒ හැම දෙයක්ම තියෙනවා. හැබැයි රාගයෙන්, දේශයෙන්, මොහයෙන් කිවිදිලා නෑ අග්ගත. ඉතින් පේන දෙයක ඔබ කොහොමද සිල්දුසින් වයින්? මානවකයේ ඒ නිසා සංගයාව නිසා කියලා දන්නේ නැහැ. කුම්බේක හොරන් යන්නේ. සංගයාව නිසා දන් දුන්න ඔබට සංගයාව නිසා දන් දුන්න කියලා තියෙනවා. ඒ චින්තා ප්‍රහාරය නිසා ඔබට බලාපොරොත්තු වෙන අවශ්‍ය සිද්ධ වෙනවා. ඔබ සංගයාව නිසා දන් දෙන්න. සංගයා දැනගන්න ඕනේ. සංග වෙලා සංගත්තියදී වරදක්. ඒක නෑ ඒක ප්‍රශ්නේ තියෙන්නේ. අර මනුස්සයාට නෙමෙයි සංගයාට. දුසිල්ලු ඉඳගෙන වැරදුනොත් ඒ මනුස්සයාට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ සංගයාව හන්දේට. ඒකෙන් පාගේ විදිහට තියෙනවා. ඉතින් ඒතොර ඒ නිසා ඒක දැනගන්න පුළුවන් කමක් නෑ අනිත් කෙනෙකුට. යම්කිසි කෙනෙක් ධර්මයේ දැනගත්තා නම් ධර්මයේ තුලින් අනුමාන කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම සත්‍යයක් තියන්නේ ඒ හොයන ක්‍රම. ඒ දැනත්තාගේ ඇහි යුතු ප්‍රශ්න ක්‍රමයක් තියෙනවා. ස්කන්ධ පිළිබඳ ධාතු පිළිබඳ ආයතන පිළිබඳ පරිත්‍යාමපාද පිළිබඳ මේ ආකාරයෙන් යාත්‍ති ආනවතෝ. ඒ වාගේ එයාගේ දත්යන් තුළ එයා විවිධ දෙන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ දේ පිළිතුරේ ගමීතුරේ දැනගන්න මේ අවබෝධයෙන් පිළිතුරු දෙන්නේ මේ මානසිකත්වයේ තියෙන නිසායි. යම් කෙනෙක් කරේද සියල්ල කරලා ඉවරයි. බ්‍රහ්මචර්යා පූර්ණේ කරලා මතුමන කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා භික්ෂූන් ඉදිරි අරිහත් ඵලය ප්‍රකාශ කරන්න පුළුවන්. යම් භික්ෂුව. එහෙම කිව්වොත් ඒක ආග දාන්නත් ඒවා කියනවා. පිළිගන්නත් ඒවා. එයාගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්න කරන්න කියලා ඔය හය ආකාරයක විස්තරයක් එයාගෙන් අහනකොට එයා දෙන පිළිතුරු මාලාව බලමු. අන්න එක ධර්මානුකූලව ගැළපීලා තියෙනවා. ඒ ආවෝදි ඔබට තියෙන නිසා ඒක වෙන තියන්නේ මේ ආවට කියලා කැවිලා කියන අදහසක් කියන කෙනෙක් නෙමෙයි කියලා. ඔහුගේ ඵලයේ පිළිබඳ සම්මතයකට තීරණයට වහිද කියනවා. මේ ඒ ක්‍රම වෙන අයව ගැඹුරු ක්‍රම. වික්ෂුන් වහන්සේලා අතර ඒක හොරා ගැනීම සඳහා දුන්න දහම් ක්‍රම තියෙනවා. ස්කන්ධ පිළිබඳ දැනුවත් වීම බලන්න. ධාතු ආයතන පිළිබඳ පරිණාමපාද ආයතන මාර්ග පිළිබඳ ඒ පිළිබඳ ඔවුදුලින් දෙන්නා වූ අදහස්. ඔව් කියන ඒක තෝරලා දෙන හැටි විග්‍රහ කරනකොට. එහි නියම අදහස උඩ අවබෝධය තිබුණා. ඒ තුලින් ඒ පිළිතුරු හරියට දෙනවා. ඊට තවත් ධර්මදර වූ ඉවලු ගැළපෙන කෙනෙක් විසින් ඕන හැකරන. ඒක මේ පදේ තියෙන ඔකොටම එහෙම ප්‍රශ්න කළා ඉතින් එයා තීරණය කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. අරිහතුන් වහන්සේගේ ස්වභාවය තීරණය කරනවා. ඉතින් මේක තෝරන්නේ ගන්න මොකද තෝරාගන්නේ යා? මොනවා කරගන්නද? කෙනෙක් අරිහත්ද නැද්ද කියන එක නෙමෙයි අපිට ඕනේ බලන්න. නිවන් දකින්න මාර්ගය මට ලැබුණාද නැද්ද කියන එක. නිවන් දකින්න මාර්ගය තමන්ට ලැබුණා නම් තමන්ටම නිවෙනවා සැනසෙනවා ඒ තුලින් පේන්න පටන් ගන්නවා. දවසින් දවස මොකද මොකද නිවෙන හැටි දැනෙන හැටි Tamanට වැටෙන්න පටන් ගන්නවා. එතන මිනිස් හැකයක් නැහැ. මේ මාර්ගය තුලින් ඒ ලැබීම Tamanටම පේනකොට වැටෙනකොට සම්දිත්තිකව ලැබෙනකොට ඒ මොකද Tamanට තේරෙනවා මේ මාර්ගය හරියට. මේ අනුගේ ඵලයෙන් මේ අනුගේ ඵලය ගැන කතා කරලා හොයන ඒක මාර්ගය නෙමෙයි. මට ආයේ මාර්ගය නම් මේ මම ඇසුරු කරන රාගක්ෂේද, ද්වේෂක්ෂේද, මොහක්ෂේද මම ඇසුරු කරන ක්‍රමී ඇද පරවදා කරනවා. ඒක වෙන හරි බව වැටහෙනවා. අනුගමනය කරන තරම ප්‍රතිඵල ලැබෙන බව පේනවා. මට අනුගේ ප්‍රශ්නයක් නැහැ මට දෙන්න මගේ වැඩේ කරගන්න. ඉතින් අනු මොනවා කිව්වහම මම මොකද? මම රාතන් වහන්සේ ගම් නැහැ සිවිපිලි දිවි අමා රාතන් වහන්සේ නම කිව්වත් මට අවුත්තක් කියන්නේ නැහැ මට හැදෙන්නේ. එහෙම අනුන්ගේ කියමන කර දහම් විශ්වාස කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒක එතරම් තව මේ දුක්ඛියවත් ඇරලා තියෙන එකක්. සැකේවත් ඇරලා නැහැ නේද? දහම් පිළිබඳ සැකයෙන් එක එකනා කියන එක අහලා විනාශ වෙනවා නම් දහම් සැකයෙන් දන්නේ. ධර්මයේ ධර්මයේ හැටියට තමයි අරියාකාර වැඩුණා. යාර කෙලින්ම වෙන්නන්න පුළුවන්. මෙන්න මේ හේතුව දැමේ සැක කරන්න හේතු නෑ කියන්නේ. එල්ව ගන්න බුද්ධිය මොනවා හරි අල්ලගෙන ධර්මයේ ගැන සැකයක් නැහැ නේ අල්ලපු කෙනාට කියලා වදනේ අහලා මං අල්ලගත්ත කෙනා මට කිසිම සැකයක් නැහැ කවුරු මොනවා කරත් මං ඉලක්කයි එහෙම කියන්න ඕන සැක නැහැ කියන්නේ එහෙම නෙවෙයි හේතුඵල ඇතුළත යන මෙන්න මේකයි මේ සැක නැති වෙන්නේ. මෙහෙමයි මේ හේතුඵල න්‍යාය. මෙන්න මේ න්‍යාය ලැබෙන්නේ නැද්ද බලන්න ඉඳලා බලන්න. අන්න එහෙම කියන්න පුළුවන් තමයි තියෙන්නේ. ධර්ම න්‍යාය හරියට දන්නවා. යාර ධර්මයේ කියන සැක කරන්න දෙයක්. අර එක එක මුත්‍රි ලක්ටි අල්ලගත්තා මරත් මම ඕක වෙනස් කරන්න නැහැ කියන අය. ඔකර මේ මරණත් වෙනස් කරන්න නැතුව ධර්මය ආපද කරන්නේ. මරණත් කියන්නේ මරණත් ශ්‍රී ලංකාව බෙල්ල එකක්වත් දෙච්චර මම නැති නෑ තියෙනවා. ඒ උන්ගේ හරියිල්ල මොනවද කියන්නේ? ඒකේ පස්තොරගෙන ප්‍රතිපද කියන එකවත් දැනගෙන යනවා කරන්නේ. ඒවත් නෑ. ඔය දෘෂ්ටියෝනේ කතා කරන්නේ. ඒ වගේ බුද්ධලේ ඉන්නවා නම් වෙන්න ගත්තා මම නම් බුද්ධාගම යන්නේ නේද කියලා. තව කට්ටියක් කරනවා. ඒ නියම බෞද්ධය. පරපරායම බෞද්ධය එහෙමත් කියනවා. මේවා එකක්වත් බුදුදහමේ බෞද්ධයත්වයට වත් වුණා කියන එක නෙමෙයි. ඔය එක එක දෘෂ්ටිවලින් දැඩිව අල්ලාගෙන බැඳගෙන ඉන්න හොඳ දේ තාලන්න පුළුවන් හරි දේ තාලන්න පුළුවන්. හැබැයි හොඳ දෙයක් අල්ලාගත්තොත් ඒකේ හොඳ නරකක් වෙනවා. ඒ දැඩිව අල්ලාගත්තත් අල්ලාගත්තේ හොඳ දෙයක්. ඒක දකින්න ඕනේ. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ අරිහත්ත්වයටපත් වෙනකන් තියෙන අරිහත් මාර්ගය. තේරුම් ගත්තට පස්සේ. ඒ කියන්නේ සැක නැතුවට පස්සේ. දැන් අපේ කොටස අපිට ඉදිරියට තියෙනවා. ආගම් කොටස ආගම් කරන්නේ. ඉදිරියට නේ පිළිපදින කොටස. පිළිපදින කොටස පිළිපදලා සම්පූර්ණ කරගත්තාම අධ්‍යයනය කොටස තමයි ලැබෙන්නේ. ඒක වල ඒක වල බව ගන්න. ඒක කවුරු කොහොමද කරන්නේ? අපිට වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කිව්වා කියලා වැඩේ නියුත් නෙමෙයි. මම තාගපි මරණයේදී ඇතිවන සිතුවිලි අනුවද සුති සිත අප නැවත ඉපදින් සුති සිත කියලා ඒකයි අහන්නේ. අප නැවත ඉපදින්නේ ඒකට විස්තරයක් කියලා හිතන්න. මරණයේදී ඇතිවන සිතුවිලි කියනකොට මෙතනින් අපි දැනගන්නේ මේ මරණ කියන්නේ මොන මොන විදිය මරණ කියනවා. කෙනෙක් මැරෙනකොට හතර ආකාරයේ මරණය සිද්ධ වෙනවා. ආකාර හතරෙන් එකක්. කර්මක්ෂය මරණය කියන එකක් තියෙනවා. දැන් මිනිස්සේ කියලා ඉපදලා ඉන්න කෙනෙක් මේ මිනිස් ජීවිතය ගත කරන්න යන්නේ උපදේදී ආකාර ශක්තිය අඩංගු වෙනවා. අඩංගු වෙච්ච කර්ම ශක්තිය යන්තර දුරට පවතිනවා. අන්න ඒ තාක් දුරට මේ කර්ම ශක්තිය පැවතිනවා. කෙලවරු නොදේම අපි තරුණ කාලේ කෙලවර වෙනවා. මැදි වංශයේ කෙළවර ඉන්න පුළුවන් ළමා වංශයේ කෙළවර ඉන්න පුළුවන්. ඒ ගినాපු කාල ශක්තිය ඉවර නෑ. තරුණ කාලේදී ඒ ශක්තිය වුණා නම් ඔය කොහොමවත් තව ඉන්නේ නැහැ තව දියන් දෙන්න බෑ. අන්‍යයන්ට වැරෙන්න හේතු වෙනවා. ඊට ගාම හෘදේවත් නැ දිලා හරි. අපි යන හරියක් කුලවලා හෘදේ නැවතිලා විරෝධ බතාවයක් ඇතිලා එහෙම වුණා කියලා. අන්න කර්මක්ෂය වුණා මොකෝකට වෙන්නේ මොකද හෘදේ දුර්වල වීම මරණයටපත් වෙනවා. තව ජීවත් වෙනවා නම් ඒකට කර්මයේ තිබුණා තව කාලයක් ජීවත් වෙන්න තිබුණා. 60 70ක ජීවත් වෙන්න තිබුණා කාය අරතරයි. තව කෙනෙක් කියන කර්ම බලවේගය තියෙනවා තව ඉදිරියේ ජීවත් කරන්න. නැව මේ සත්වයන් කලින් හටගත්ත ශරීරයට ආවිසාර. ආවු ඒ ශරීරය පැවැත්මේ ශරීරයට අවශ්‍ය වෙච්ච කාය ශක්තිය එන ප්‍රතිශක්තිය මේවා දුර්වල වීමක් නිසා අර වයසට ගිහිලා යන කර්ම ශක්තිය තියෙන්නේ වැරෙන හින්දේනවා කය දුර්වල නිසා. කය පවත්තන්න බැරි නිසා. එතන මේකට කියනවා ආයුක්කේ මරණය. ගෙවන දින ආයුෂ ජීවුණා කර්මයේ තව තියෙනවා. තව එකක් තියෙනවා මරණය උභයක්ක මරණ කියලා. ඒ දැන් මිනිස් ආයුෂ ගෙවන දින වයස ගිහලා 80 90 ගිහලා දැන් මිනිස් කය පවත්තන්න දින ආයුෂත් ඉවරයි. කර්ම ශක්තියත් ඉවරයි. මිනිස් ප්‍රයත්න වෙනක් ආරම්භහත් ඉවරයි. මේ දෙකම එකට ඉවරනා නම් ඒ වරිණ ඔබේ අකවර. ජීවිතේ පවත්තරණ පවත්තන්න කල් තිබුණා. කර්ම ශක්තියක් තියෙනවා. හදිසිය ගහක් නිවැරණ ඇක්සිඩන්ට් එකක් වුණා, බෝම්බයක් පිපුණා, අපරක් වුණා. ඔය જાති හිමි වැරණ. ඕන උපච්ඡේදක වල. මේ සතර අවස්ථාවෙන් චුති චිත්තයක් හදගන්න. ඔන්නේ කර්මක්ෂේ හෝ උභයක්ෂේ වෙච්ච වෙලාවක. යම් කෙනෙක් මරණාසන්නයේ කර්මක්ෂය දාන බැරෙන්න යනවා. එයා තව තරුණයි වයස. හැබැයි දැන් කර්මයේ ඉවර. ජීවිතේ පවත්වාගෙන ගිරම් කර්මශක්තිය කෙලවරන. අන්න එයාට අන්තිමට මරණාසන්න චිතිචිත්තය පහළ වෙන අවස්ථාවක් තමයි. වයසක් දෙවිලා ගිහින්. කර්මශක්තිය දෙවිලා ගිය දෙනා. මරණාසන්නය එනකොට. ඒ කියන්නේ මේ ආයුර්වේ මරණය මේ කියන්නේ උභයක්ෂේ මරණය ආපු දෙනා. අන්‍යයාගේ තවසානයේදී චුති චිත්තයක් හට ගැනීමට අවසාන චිත්ත විද්‍යාව පහළ වෙන කෙනෙක්. ඔයිට අමතරව තියෙන අර ආයුක්තිය මරණීය වුණා කර්මක්ෂය වෙලා නැත්නම්. එයාට. අර උපත්යේ දෙක වර්ණ කියන හදිසි ඇක්සිඩන්ට් එකක් වෙන විදිහකදී බෝම කම්පනියක් කියන ත්‍රිපිරිය මැද්දේ එතන වර්ණේ වෙච්ච කෙනාට. ඒ දෙන්න චුති චිත්තයක් හට ගැනීමට හේතු නැහැ. ඒ දෙන්නාගේ වර්ණයේදී සිද්ධ වෙන්නේ මේ මස්ලේට සහිත කය ජීවත් වීමෙන් විදිහට ජීවිත රූපෙ විදිහට. කාය ජීවිතේන්ද්‍රයේ හිදියන මිස මනෝමය වශයෙන් පිළිගන්නා වූ ඒක දෙකයි දිජකයි ත්‍රිජකයි කියන මේ කාය තුනෙන් යුක්තවයි. අර කර්ම ශක්තියේ ක්‍රියාත්මක කර්මජ කයත් එක්ක සම්බන්ධතාවය වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒ වෙලාවට මොකද වෙන්නේ? කර්මජ චිත්ත දෙකින් මේ කය දෙකින් යුක්තවන මානසික කය මැරෙන මොහොතේ පැත්තකට යනවා. අපි අර ඇක්සල් වෝල්ටි සූක්ෂම කාය ආදී වශයෙන් එක එක වචන කියන්නේ ඔන්න ඔන්න. කෙනෙක් මැරෙනකොට පැත්තකට යනවා කියන්නේ අන්නේ. යන ස්වභාවය. එහෙම ගැන හිතලා ප්‍රතිසන්දි වෙන කෙනෙක් නෙමෙයි. යා එතනම ගිහලා ආයෙත් ගැවුවට ඔක්කාන් තියෙනවා. තව ඉදිරියට කාල තියෙනවා. මිනිහෙක් කියලා හිතනවා. ගන්ධබ්බාවක් අතිවන්තිව අනේ ගන්ධබ්බේ බවට පත් වෙන ගන්ධබ්බේ අනිසරේ ගබකට යනවා. එයා චුතිපටි සම්දි ලැබුවේ නෑ. චුතිපටි සම්දි කියන්නේ මේ චිත්ත මේ කර්ම කර්ම කර්මජ රූප සහිත. සූක්ෂම කයේ වෙන සිද්ධ සිද්ධාන්තය. ක්‍රියාවලිය. ඒ ක්‍රියා සිද්ධාන්තේ අපි හිතාගෙන මේ මස්ලේ කය වැඩිීමේදී සම්බන්ධ කරන්න හදන්නේ. මස්ලේ කය වර්ණී කුඩිය කියලා මස්ලේ කායික උපත ප්‍රතිසන්දිය කියලා මේක සම්බන්ධ කරන්න ගියාම චුති ප්‍රතිසන්දිය සම්බන්ධයෙන් තේරුම් ගන්නෑ. ප්‍රතිසන්දිය භවාංගී චුතිය පූර්ණ කර්මජයි. ඒ විලාසෙදි හට ගන්නා ඔක්කොම සිතුවිලි චිත්ත සම්බන්ධතාවයේ කියන්නේ කර්ම සම්බන්ධතාවයේ මූලිකයි. ඉතින් කර්මජ රූපයන්ගේ සම්බන්ධතාවයේ අපි මේ මස්ලේ කායක් නැටීමට සම්බන්ධයක් නැහැ. මස්ලේ කායේ වර්ණී කියන එක වෙන මාත්‍යයක්. චුති චවන චුති චවනතා. ඔන්න ඔය චුති කියන දෙන විතරයි චුත වෙන අවස්ථාවට. චවනතා කියලා කියනවා. ඒ කියන්නේ අර මස්ලේ කාය මලාට පස්සේ අතර මඟ අවුරුදු දවස් ගණනක් ඉඳලා හැම චුත වුණොත් එහෙම. අන්නේ ගති රස වෙනවා චවනතා. ওই දෙකම සිද්දෙනට තියෙනවා බේදු. කය විදිරය. අන්තරදා කය අතුරුදා. අවිඥාලාභී කියලා පුළුවන් සාප කරලා යන කෙනෙක්ට සුළු විසුළු වෙලා ඵල කිව්වොත් එහෙම කාය විචේ ගන්න. මච්චු මරණ. ඒකෙන් ස්වභාවයෙන් හින්දේ මේ මරණයත් සම්බන්ධ මරණයක් ඇති. ඒ වරණ. කලීබ රස නිත්‍ය. කලීබරයේ කියන්නේ මාස්ලිකය වහා තබලා එන ඉවත් වෙලා යන ලක්ෂණයක් ඒක. කන්දානා භේද මේ ස්කන්ධයන්ගේ විදියා. මේ ආදි වශයෙන් අට ආකාරයකින් විග්‍රහ කරලා තියෙනවා මේ මරණ ආයතන දෙකේ මරණ කියන මරණය. ඔය යා චුති කියන එක තැනක් තියෙනවා. එතන තමයි මරණයයි චුතියයි දෙක එකට ආවත් තියෙනවා. කර්මක්ෂේ මනස උපයක්ෂේ මනස ඒවා කලාතුරකින් සිද්ධ වෙන දේවල් කෙනෙක්. රුපියල් සේවන වෙන අති දුර්ලභයි. කර්මක් සේවන කරන පොකර වෙන්න පුළුවන්. වැඩි හරිය සිද්ධ වෙන්නේ ආයුක්ෂයේ වර්ණය සහ උපච්ඡේදක වර්ණය. ඒ වගේ පෙර හැමෙන්නේම මේ කය වටන හිර වුණා පැත්තකට ගිහින් විසියලා ගියා වගේ වුණා මම ඊට පස්සේ උඩට ගියා කියලා කියන්නේ මනෝ මේකයි ගියා ඒ දැක්කයි එක එක විදිහට විග්‍රහ කරන්න යන්න ඕනේ. ඊයදී චුදපරිසම් දලවල නෙමෙයි. ඒ මොකක් ගැඹුරු විස්තරයක් මේ චුති සිරදා පටිසන්ධිය කියන්නේ. ඒක චිත්ත වීතියක් තුළ සිද්ධ වෙන චිත්තක්ෂණයේ ක්‍රියාකාරීත්වය මේ චුති පටිසන්ධිය කියන්නේ. මරණාසන්න චිත්ත වීතිය හටගන්න වෙලාවේදී කර්මජ ක්‍රියාකලාපයේ මුල් කරගෙන ඒ චිත්ත වීතියක 14 වෙනි චිත්තක්ෂණේ චුත වුණා නම් 15 වෙනි චිත්තක්ෂණේ පටිසන්ධියලා භවන චිත්තක්ෂණ දෙකක් හිඳයි චිත්ත වීතිය අවසන් වෙනවා. ඒක චිත්ත වීතිය තුළ සිද්ධ වෙන චිත්තක්ෂණ දෙකක් අතර තියෙන සිද්ධාන්තය චුති පටිසන්ධිය. ඉතින් මේක මේ කෙනෙකුට බලාගෙන කියාගෙන යන්න පුළුවන් මහා විග්‍රහ කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. සිද්ධි පරිසන්දියට යන වෙලාව. එහිදී ගවනා මොහොතක කෝටි ලක්ෂ වාරයක් වෙනස විදුවත්. ඕකේ පහු 10000 තරම් තුලදී සිද්ධ වෙන ක්‍රියාදාමයකට කියනවා මරණාසන්න චිත්ත වීතිය කියලා. එහෙනම් චිත්ත සිද්ධි පරිසන්දියේ චිත්තක්ෂර දෙක අරන් චිත්ත වීතිය අන්නේ තරම් අල්ප මාත්‍රයක් තුල සිද්ධ වෙන්නේ. ඉතින් අසුරු තනක් කෝටි ලක්ෂ අතර කරුණු බෙදලා පන්වතන කාලයක් නම් ඒ විදියට ඊළඟ පන්ව පරිපටිදාන අසුර සේනා කෝටි ලක්ෂයට බෙදලා පන්ව දෙකක් ගත්තා ඔන්න ඔබඳු කාල මාත්‍රය තුළ සිද්ධ වෙන ක්‍රියාදාමය තමයි චිත්තිදාහ පරිදාන කියන්නේ දැන් අද ඉඳන් සිද්ධ වෙනවා කියන මොකද පරිදාන වෙනවා කියන මොකක්ද විශාල කාලාන්තරය තුළ සිද්ධ වෙන හිටියකදී චිත්ත පරිසන්දි විග්‍රහ කරලා යනවා ඇහිපියේ ගහන මොකද තුළ ඒ වගේ ත්‍රිති පරිසන්දි 1000 ගාන සිද්ධ වෙන්න වෙලා වෙනවා. ඒ තරම් අතිමාත්‍ර වෙලාවක් තුළ සිද්ධ වෙන දෙයක් මේ ත්‍රිති පරිසන්දි කියන්නේ. ඉතින් අපි විසින් මරණයේදී දැන් මරණය වෙලා යන සිතුවිලි නෙමෙයි යම් කිසි ආකාරයකින් අපි ඉස්සෙල්ලා දෙනවා தත්ත්වයක්. හිතවිලි කියන්නේ අපි ගොඩනගන කර්ම සංකාර. ඒ නිසා කර්ම සංකාර අපි ඉස්සරහ නිපදවන්නේ. නිපදවන්න නිපදවන්න. අපි නිපදවන කර්ම ශක්ති විදිහ. නිෂ්පාදනය කරන ශක්ති විදිහ ආපහු අපිට ප්‍රතිචාර දක්වන තත්ත්වයටපත් වෙනවා. ඒ කර්ම ශක්ති විශේෂ අපි කැමති වුණා, අකමැති වුණා. අනුකූල ප්‍රතිගාමයන් අපි කරා ආරම්භ වශයෙන් ගෙනත් දෙන අවස්ථාවකටපත් වෙනවා. මෙන්න මෙහෙම අපේ ජීවිතයක හැම මොහොතක් පාසාම නිින්ද වෙමින් හිටියා. කොයි මොහොතේ හිටියා. අපි අර ගොඩනගා තියෙන ප්‍රතිචාරය දක්වන්න නරුක ශක්ති විශේෂයි. අපි කරා හඹා එදීමයි පවතින්නේ. අපි වැඩ කරලා පවතින්නේ. ඔයලාදී මොනවද අපි වැඩිපුරම කරලා තිබුණේ? වැඩිපුරම කරලා නෙවෙයි වැඩිපුරම බලවැටලා තිබුණේ ඕකේ. වැඩිපුර කරපුවා නෙවෙයි. කර්ම ශක්තිය වැඩිපුරම බලන එක ලැබෙන කර්මයක් කරලා තිබුණා. ඒක බලවත් අපි කරා ප්‍රතිචාර දක්වමින් නැගීමක්. ඒක මරණාසන්න මොකද ඉදරක් නෙවෙයි කොයි මොහොතේ යන දිනා කරපු මොකද ඉදරක්. ඒකට අවශ්‍ය වෙන අවස්ථාව වශයෙන් අපි ළඟ මේ පැවැත්මට හේතු වෙන භවාංග වශයෙන් ගෙනාව ශක්ති විශේෂයේ බලවත්ව තියෙනවා. ඒ කායික මානසික භවයෙන් භවයට වෙනස් කිරීම සිද්ධ කරන්නේ නැති වෙන විදිහට ඒ ශක්තිය වලකරගෙන පවතිනවා අර අලුත් පරිවර්තනයක් වස්තු රූප පරිවර්තනයක් කරන්න ඉඩ නොදී. ඒ ශක්තිය දුර වෙලා ගිය වෙලාවක අර වට කරලා තිබිච්ච වට කරලා අපිම ගොඩනගාගෙන ශක්තිය ගැළපෙන බලවත් එක උපාදාන කරපු එක. ඒකෙත් ඇදිලා ඇදිලා අරමුණු වන කරලා චුතිපටි ශක්තිය ක්‍රියාත්මක කරන ක්‍රියාවලියෙන් චිත්ත විද්‍ය සකස් කරනවා. ඒකට අවශ්‍ය කරන කර්ම කර්ම නිමිති ගති නිමිති මොනවා ගස්සනවා. අරමුණු කරලා දෙනවා. ඒක සිද්ධ කරන්නේ ඒ අපි ගොඩනගපු කර්ම ශක්තිය නිසා අපි ඕන ඕන ඉන්ඩිවිඩුවල් කරන්න පුළුවන් ඒ ආවංගමක්. අර ශක්ති විශේෂය බලවත් නම් තමයි. තව කෙනෙකුට බොහෝ කොට අපි මුණ ගැහිමු. එබඳු පරිසරයක් ගොඩනගලා දෙන්න අවශ්‍ය පසුතලයක් හදන්න. අර කර්ම ශක්තිය ගොඩනගෙනකොට ප්‍රවෘත්ති විපාක වශයෙන් පරිසරය හදනවා. පටිසන්ධි විපාක දෙන්නේ ප්‍රවෘත්ති විපාක වශයෙන් වඩ කරව පරිවාර කර්ම ශක්තිය ප්‍රතිවාදී ප්‍රතිඵල යන කර්ම ශක්තිය තුල. කර්ම ශක්තිය ගෙවිලා ගියා. අවර කර්ම ශක්තිය ආරම්භය නැත්නම් නව පරිසම්පියක් ලබා ගන්න හේතු අවස්ථාවටපත් වුණා. මෙබඳු අවස්ථාවක කාලයක් තිබුණා. එතන දෙංගතිය පරිසම්පිය ලබා දුන්නා. දෙවි අවසානයේ කාලේ සමහරන මාස ගණන් කල් ගියා. ඒ පුද්ගලයාට ඉන්න පටන් ගන්නවා අර කරපු කර්ම ශක්තිය මතර පසු කරලා දුන්න අරමුණු අරමුණු වෙන්න පටන් ගන්නවා එහෙනම් තමහට ඕක කරලා දුන්න යහපත් දෙයක් ඕනේ හැම වෙලේම යහපත් අදහස් මත වෙන්න පටන් ගන්නවා ඕක කරලා දුන්න වඩත් දුන්න සංඛාරයේ අංශයේද ඒ සංඛාරයෙන් ලැබිලා තියෙන විඥාන ශක්තිය මත කරුණු ශක්ති විශේෂය අපි කර්ම ශක්තිය කියලා කියන්නේ ඔය කර්ම ශක්තිය ඊළඟ සමාවට හවා ඇවිදලා වැඩ කරගෙන. Tamange මනස කලමුන් දෙන්න පටන් ගන්නවා අනුකූල. මේ අරමුණේට පටන් ගන්නකොට සමාජාකාර 6 මාසයක් අවුරුද්දක් තියක් දෙනවා. උදිනා වැඩට කිට්ටුයි. ඔක දැනගන්න පුළුවන් විශේෂ ලකුණු තමයි සමහර අය ඉන්නවා. මේ මහා ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර කර කාලේ ගත කරලා ගත කරලා ඉන්නම් ඉන්නකොට ඔහොම ඉන්න කිටි ගම විනාශ වෙනවා කියන්නේ. බුද්ධිලේ ශරීරය විනාශ වෙනවා. ඊට පස්සේ බුද්ධිලේ බලපුවාම නිතරම සමහරකට හොඳ පැත්තට හැරිලා. හොඳ දේවල්ම කතා කරනවා. හොඳ පැත්තටම නැඹුරු වෙනවා. මෙහිම කාලයක් ඉන්නවා ඒ පැත්තම හොයාගෙන. ඉතින් විශාල පරිවර්තනයක් වුණා වගේ උඩ දැනෙනවා. මේ ක්‍රම දෙකකට වෙන ආර්යවාදවත් තුන කෙනාලත් එහෙම වෙනවා. එහෙම නෙවෙයි සාමාන්‍ය පැවැත්මක් තුන ඇති වෙන කර්ම වේගය යනකොටත් ඔය වගේ වෙනසක් වෙනවා. චරිත වෙනස් වෙනවා. අර කරන ලද කුසල කර්මයක් හෝ අර මහා පුණ්‍ය කර්මයක් තිබුණා නම් එහෙම අර ගෙවන කර්මෙන් දැන් ගෙවිලා ඉවර වෙනවා අදහස් වෙනස් කරමින් අර පුණ්‍ය කර්මයේ සිහි ගන්නවා. ඒකෙත් ගති රසයෙන් වටිනවා කියලා හඟවනවා. ඒ ගති රසයෙන් අනුකූල දේවල් යටි යටි කරන්න හිත ඇති කරනවා. මේ පුද්ගලයාගේ විසාර පරිවර්තනයක්. මෙන්න මේ පරිවර්තනය වෙන්නේ අර තිබිච්ච කර්ම ශක්තිය කියලා නව කර්ම ශක්තිය පිළි කිරීමට අවශ්‍ය කරන පරිසරයේ උදා වෙනකොට මරණ මොහොතේ නෙමෙයි ඔක වෙන්නේ කවදාවත්. අවුරුදු ගාන 6 මාසයක් මෙවයි කාලයක් තියාගෙන පටන් ගත වෙනද මෙහෙම ටිකෙන් ටික එන්න එන්න වැඩි වෙනවා. වැඩි වෙලා අන්තිම මොහොතේ මිනිහට අසනීපයක් මොනවා හරි කායික රෝගයක් හරි හැදෙන ශරීර තත්ත්වයක් උදා වෙච්ච වෙලාවක අර ගතියමයි දිවන්න පටන් ගන්න ඊට පස්සේ. ඒකම මතුවේ. මතුවෙනවා මතුවෙනවා අන්තිම මොකද වෙන්නේ මරණාසන්න මොකද වෙනකොට කිනාප කර්ම ශක්තිය ඉවර වෙනවා නව කර්ම ශක්තිය ගොඩනගෙන කොහොමද මතුවෙච්ච ගමම අන්නර පරිවර්තන චිත්ත විදිය හදගන්න. ඒ චිත්ත විදිය හදගන්න ආසන්න චිත්ත විදිය කෝටි ප්‍රකෝටි ගණන් හතගෙන හතගෙන ගිහිලා ගිහිලා ඒ අන්තිම චිත්ත විදිය හදගන්න. මරණාසන්නීට ආසන්න කරපු චිත්ත විදිය හැම වෙලේ යවන්සිත් වැඩ කරන්න පටන් ගන්න. එහෙනම් ඒකේ කර්ම ශක්තිය නිපදවනවා. විපාක කම්ම සම්භව කියලා ඉතින්. අනේ නිපදවන කර්ම සම්භාවය නිසා එදෙන්නේ හිත ප්‍රහාදයේ වතු කරමින් හරියි. හිත රෝගේ සංවේගී මත කරමින් හරිය ඉස්තනිට දෙක අනුකූල ගති ලක්ෂණේ වත් කරගෙන ඉදී ඒ සිතිවිලි අදහස් ළඟ ළඟ ඉපදවන්න පටන් ගන්නවා. ඒකෙන් මොකද වෙන්නේ? ගතිය ඉන්නේ බලවත් වෙනවා. බලවත් වෙනවා බලවත් වෙනවා ඉන්නකොට මේ ගතිය තුලින්ම තමයි බුද්ධිලාගේ සිද්ධිය හිතෙන්නේ. අන්න ඒකේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සිටිවිල්ල මොකද්ද? පටිසන්ධිය මොකද්ද කියලා නෙමෙයි අහන්නේ. චුතිය කොහොමද උපද කොහොමද? චුතිය නෙමෙයි අහන්නේ. ගතිය මොකද්ද උපද මොකද්ද? ගතිය උපද්ද කියන දේ තමයි බුදුරජාණන් වහන්සේ පන්න කරලා තියෙන කෙනෙක් අපාද කෙනෙක් බලන්න. එයා ගතිය කොහොමද උපද කොහොමද? සිටිවිලි කියන්නේ එකක් ගති කියන්නේ තව එකක්. නිවිවිද නිවිසංගා පහළ වුණා නම් ගතිය නිවිසං සිතිවිලි මනුෂ්‍ය ධර්මයන් අනුව පහළ වුණා ගතිය මනුෂ්‍ය සිතිවිලි දේව ධර්මයන් අනුව පහළ වුණා ගතිය දේව මරණාසන්න මොහොතේදී මතුවෙන්නේ ගතිය අනේ ගතිය තමයි අන්තිමට චුතිය මේ චුතිය ළඟදී පරිසන්දියට ආදාර වෙන්නේ ගති ලක්ෂණය වතුනහම ගතිය හැංගීම ගතියට අනුකූල වන්නා වූ ස්වභාවය මත කරලා දෙනවා කර්ම ධර්ම. පටිහන්දිය ලබා දෙන්නේ හිඳ නෙමෙයි පටිහන්දිය ලබා දෙන්නේ කර්ම ධර්ම. කර්ම ශක්තිය උපකරණ වෙන එක හිඳිවිලි කියන්නේ තව එකක්. හිඳිවිලි චිත්ත ජයතික කියන්නේ හිඳිවිලි හා සම්බන්ධ දෙයක්. ගතිය කියන්නේ කර්ම ශක්තිය හා බැඳුණු දෙයක්. ඒකෙන් තර ක්‍රියාකලාපය. කර්ම සතියෙන් ඉස්සෙල්ලාම ගිරක් දෙන්නේ හිතක් නෙමෙයි. වස්තු රූප පරිවර්තන. වස්තු රූපය පරිවර්තනය කරලා ඒකට අවදි කරන ධර්මයක් ලං කරලා දීලා මනස නිර්මාණය කරලා නැත්නම් මනසට අවදි කරන මනෝ මනෝද්වාරය නිර්මාණය කරලා මනෝද්වාරයේ ඝට්ටණය වීමට අවශ්‍ය කරන ධර්මය නිෂ්පාදනය කරලා දෙනවා කර්මසක්. ඊට පස්සේ හිත හදගන්නේ ඊදෙක ගන්නීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟත් දැවේ ඉදාන ගන්න. හිතකින් හිතක් හද ගන්නව නෙමෙයි. හිතකින් කර්ම ශක්තියක් හද ගන්නවා කර්ම ශක්තිය ගන්න ක්‍රියාවලියක් හද ගන්නවා ගන්න ක්‍රියාවලිය ප්‍රතිඵලයක් වශයෙන් යලි හිතක් හද ගන්නවා. නාව අපි හිතන්නේ හිතකින් හිතක් හද ගන්නවා කියලා. දැන් මේකට තියෙන උත්තරය දැන් ගොයන් බීජයෙන් ගොයන් කල්ලක් හද ගන්නවා ගොයන් කල්ලෙන් ගොයන් බීජයක් හද ගන්නවා කිව්වොත් මොකෙද හිතුවේ? අතරමැද තිබිච්ච ගහක ක්‍රියාකාරීත්වයන් තුලින් සිද්ධ වෙච්ච එක ප්‍රතිඵලය වැදිලා ඒක අඳුන් නැහැ නේද? බීජයක් නිසා තව බීජ කල්ලක් හද ගන්නවා. ඒ කල්ලෙන් තිබෙන බීජයන් නිසා ආයි කල්ලක් හද ගන්නවා කියලා අපිට කර්ලෙන් කල්ලට කතාව කියන්න පුළුවන්. නමුත් කරලකින් වීර්යයක් හට ගන්නකොට වීර්යය කරලක් හට ගන්නකොට ඒක කලේ අතරමැදියා මොකක්ද? වීර්යයේ රෝපණය වෙච්ච දැන්පටන් හටගත ගහක් හැදිනවා. ඒ ගහ දරලා මෝරලා පෝෂණය වෙලා හිට මල්පල දරලා ඒකෙන් ගිඩියක් හටගෙන හෝ කරලක් හපෙන ඒක මෝරලා තමයි යන්නේ වීර්යයක් හටගන්නේ. නෑ ඒක වීර්යයක් නිසා ඒකෙන් හටගත්ත තව වීර්යයක් හට ගැනීමට අතරමැදියෙක් තියෙනවා. අතරමැදියා ගහ. නෑ නෑ වැරදි. වෙන එක චිත්ත සංකානයක් එක තීනි වෙලක්. තව සිතින් වෙලක් පහල කරනවා නෙමෙයි. සිතින් වෙලක් ශක්තිය පහල කරනවා. ශක්තිය ක්‍රියාදාමී ක්‍රියාත්මක වෙලා ඒ ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් වශයෙන් යලි සිතින් වෙලක් පහල කරනවා. එක සිතින් වෙලා තිරසනවා. අනිත් සිතින් වෙලා මනුෂ්‍ය වෙනවා. ඒක මිනිස්සේ කරා ඉස්සරහ සිතින් වෙලා මනුෂ්‍යෝ තිබුණා. ඊළඟ සිතිවිල්ලෙන් සිත සංවිධියට යනවා. අතරමැද වෙනසක් වෙන්න ඕන. චුති පරිසන්ති අර වෙනස. අන්න එතන ඉන්නේ සිතිවිල්ලෙන් සිතිවිලි හැදුවා නෙමෙයි. සිතිවිල්ලෙන් කර්ම ශක්තිය ගොඩනගන ගොඩනගපු කර්ම ශක්තිය යලි සිතිවිලි මාලාව පහලගෙන ආරම්භය හදලා දැන් මනංජ පටිච්ච ධම්මේච උපපජ්ජති මනෝවිඥාන කියන එකයි සිද්ධාන්තය. දැන් මන කර්ම ශක්තියෙන් හට ගන්නවා ධර්මයේ කර්ම ශක්තියෙන් හට ගන්නවා මේ දෙක ඝට්ටණය කරලා දීම කර්ම ශක්තිය ක්‍රියාවල. ඒකේ ප්‍රතිඵල වශයෙන් හටගන්නා වූ දෙවෙනි එක ඒකෙන් හටගත්ත තිරිහිත. එහෙනම් පළවෙනි මිනිස් හිතේ බලු හිතේ පරිවර්තනය එන්නේ ඔහොම. මිනිස් වස්තු රූපයක් ඇතුළු කරගෙන තියෙනකන් මේකේ මිනිස් හිත හටගන්නවා. මිනිස් විදියට ඊළඟ පුළුවන්. ඊළඟ වස්තු රූප පරිවර්තනයේ කර්ම ශක්තිය ත්‍රිපි පරිසම්පේ වශයෙන් කරනවා. ඒක හිතනේ. ඒක ශක්ති ක්‍රියාවකින් ද්‍රව්‍ය වස්තු මුල් කරගෙන හටගන්න පාහිත ක්‍රියාවක්. ඒක බලු විදිහට නම් ඒ මේ බාහිර ක්‍රියාවලිය සකස් කරලා දුන්නා. එතන පටන් එන හඩගන්න ඒවැ ගැටනේ හඩගන්න චිත්තාවලිය බලු චිත්තාවලිය. දැන් මිනිහාට වගේ ඉඳලා බෑ වල්ලා. හිතකින් හිත හරගන්නවා කියන එක නෙවෙයි වෙන්නේ හිතකින් කර්ම ශක්තියක් උඩ වෙනවා. කර්ම ශක්තිය අවලෝකයට අවශ්‍ය කරනවා. ආයතන පහල ගැනීම මූල ධර්මයේ සිද්ධ කරනවා. ඒ මූල ධර්මයන් මුල් කරගෙන ඒවැ ගැටනේ නැවත වාරයක් හිතින් පාරාව පහල කරනවා. ඔබ හිටිවිලි රෑනින් හිටිවිලි රෑට වෙනස් වෙලා යන්නේ චුති ප්‍රතිසන්දිය ගැටිය පරිවර්තන. මේ චුතිය ප්‍රතිසන්දිය පූර්ණ කර්මජ. මේ අපි පැනලා තියෙන්නේ හිටිවිලි හිත් වලින් නෙමෙයි. මොකද අපිට කියන්නේ අනාදිය පටන් ගෙන ගංගා ප්‍රවාහයක් වගේ නොකඩී ගලා එන චිත්ත ප්‍රවාහයකට අපිට කියලා කියනවා සංසාරේ. අපි කොපි වෙලා ඉන්නේ කර්ම ප්‍රවාහයේ නිසා චිත්ත ප්‍රවාහයේ නෙමෙයි. නොකඩී ගලාගෙන චිත්ත ප්‍රවාහයක් තියෙනවා කියලා නිගමනය කළොත් අසන්න සත්‍ය බොරු. මහාකල්ප 500ක් යනකම් හිතක් නැතුව ලොකු ලොකු ගාන වෙන්න පුළුවන්. ඒකලත් අපේ. නිරෝධ සමාපත්තියේ සමාජයේ හත් දවසක් ඉන්න ගොඩාක් අනාගාමීව අරිහතුන් වහන්සේ. ආයෙ හිතනවා කියනවා. චිත්ත ප්‍රවෘත්ති දිනහතක් කරුණේ නැහැ. කැඩෙනවා. හැබැයි නිරෝධ සමාපත්තියේ සමාධි රැජා කර්මජ තේජෝ ධාතුව පොඩ්ඩක් අත වෙනස් වෙන දේ වැඩ කරනවා. කර්ම ප්‍රවාහයෙන් අපි සත්‍යයේ වශයෙන් ආදී වෙන සත්‍ය. චිත්ත ප්‍රවාහී කර්ම ප්‍රවාහී නඩු හට ගන්න තීතම කලින් කල වෙනස් වෙනවා. එක එක ආකාර ගන්න. අසන්නේ සත්‍යයේ පිර මහා කර්ම 500ක් ඊට උඩ නැරන්නේ සත්‍යයේ පිර. චිත්ත ප්‍රවාහයක. හැබැයි කර්ම ප්‍රවාහී අසන්නේ සත්‍යයේ මහා කර්ම 500 එක දිගට ක්‍රියාත්මක. දැන් සත්වේ යම් ප්‍රවාහයකින් වැදිලා ඉන්නවා නම් වැදිලා ඉන්නේ කර්ම ප්‍රවාහයෙන් නෙවෙයි චිත්ත ප්‍රවාහයෙන් නෙවෙයි. අභිධර්මයේ අකුවාල වෙනකොට තමයි චිත්ත ප්‍රවෘත්ති වල කියනවා කියලා කියන්නේ. ආත්ම මුඛ්‍ය වෙන මේක. චිත්ත ප්‍රවාහයක් වෙනවා කියලා ගත්තොත් ඒ ධර්ම හටාවල වෙනවා. ආත්ම මුඛ්‍යයේ වැටෙන යකිරියා සත්‍ය බුද්ධල ද්‍රව්‍ය වතුපතින් ඒකීය වතුවා තියෙනවා කියන මේ දෘෂ්ටියේ ඉන්නවා. ඥාන දෘෂ්ටිය කියන්නේ ඒකයි. හිත කියලා දෙයක් තියෙනවා, කත කියලා දෙයක් තියෙනවා, හොඳ එකක් තියෙනවා, නරක එකක් තියෙනවා කියලා. ඒ වගේ සම්පීඩනයක් වෙලා තියෙන ප්‍රවාහය හඳුනන්නේ නැතුව. ඒක ඇක්ටියක් හැටියට ගන්න. දැන් වැඩි ගොඩක් තියෙනවා. වැඩි ගොඩ කියලා එකක් තියෙනවා කිව්වහම අපි කියනවා එහෙම එකක් පේනවා. ගොඩක් නිසා. වැඩි කැටේ වැඩි කැටේ කෝටි ගණන් වැඩි කැටේ එකතු වීම නිසා වැඩි ගොඩක් පේනවා. අපි එහෙම දන්නවා නම් අපි ඒක ආත්ම දෘෂ්ටිය කියලා. ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි පඨවි ධාතුවයි කියන මේ ධාතු අතර එක්වීම නිසා කයක් වෙනවා. අපි ආත්ම දෘෂ්ටි නෙවෙයි. ධාතු කතාවක් නෙවෙයි. කයක් විතරව තියෙන මාසුලි කයක්. එහෙම එකක් තියෙනවා. අන්න ආත්ම දෘෂ්ටි. එහෙම එකක් හැදලා තියෙන්නේ මේ මේ කැලේ එකතු වීම නිසා හේතු වල හටා ක්‍රියාදාමයන් නිසා මෙහෙම එකක් පේනවා කිව්වොත් ආත්ම දෘෂ්ටිය තොරයි. චිත්ත චෛතසික ක්‍රියාදාමයන්ගේ එක වැළෙනකදී වැළෙනකදී හැදෙන අපි සම්පින්නනයක් කියනවා. ඒ සම්පින්නනේ ගොඩනගෙනවා රාගවිද, ද්වේෂවිද, මෝහවිද ආදී වශයෙන් කරන සම්පින්නන. ඒ සම්පින්නනේ විද්‍යාමාන. හැබැයි ඒක එකක් නෙමෙයි. රාගවිද කියලා ගත්ත එකක් නෙමෙයි. චිත්තක්ෂණ අප්‍රමාණීක සම්පින්නන. කැටි කරන ගත සම්පතය. ඒකට රාගවිද කියනවා. ඇහිවිය ගන්න මොහොතක් කෝටි ලක්ෂයක් පංගුව තරම් මෙතන මොකද කරන්නේ? උපාද නිදි වග කියන අවස්ථා තුනක් තියෙනවා. හටගෙන විපර්ණාමයට පත් වෙලා විදිර යන. මෙබඳු චිත්තාවලී චිත්තක්ෂණ විශාල රෑනක සමාන චිත්තක්ෂණ රෑනක සම්පින්ඩනයක් එකතු කරලා කියාගත්තේ සම්පින්ඩනයේ එකක් වශයෙන් හඳුනාගන්න ගත නම තමයි කාය චිත්තය. දේශ චිත්තය, මොහ චිත්තය ආදී වශයෙන් කියන්නේ. සිත කියන එක ස්ථිරව තියනවා කියනවා. අනිතර වෙන්නවා. අරගෙන ආපෘතිය. හිත කියලා කියන්නේ මොකද මොකද ආසාවට ගන්න හේතු වලින් ක්‍රියාදාමයකටයි ඉර කියලා ගොඩනැගෙන එහෙම එකක් කියලා දැනගත්තොත් එයා ආත්මෘතියෙන් තොරව දකිනවා. ඒකයි දකින්න. දැන් මේ පාගේ මරණීය දෙන සිතිවිලිය. ඇතුළේ සිතිවිලි නෙවෙයි මෙතන ගන්න. දැන් කෙනෙක් ගිහින් ආයිද ඇවිල්ලා. කෙනෙකුට ආයින්නවා. බෙල්ලෙන් තල්ලා හොල්ලලා ආයිද ගිහින් දිකලා පපුවර දිලා මෙහෙ පහ කරගන්න ඉංජිනේර බය වෙලා. මූණත් අමුතු කරගෙන නිකි නැතුව ඉන්නවා බලාගෙන ආරමුණු ගිහින් ඉවරයි. අරගෙන අපි ආපියෙන් අයිඩාව කියන හැන්නේ නැහැ. පය ගාලා යන්න කියලා. ඉන්නේ පේනවා එකක් නැහැ. ඒ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය දැන් හරියට දෙන්නත් නැහැ. හැබැයි වෙච්ච සිද්ධිය නිසා හරකට ඉතර ඇතුණා එකලා ගතිය බය ගතිය. සතුලින් දෙයක් පරිවර්තනය කරනකම් අර ගතිය වෙනස් කරන්න බෑ. ගතියට හිමි යම් ශක්තියක් තිබුණාද? ඒ ශක්තිය කොච්චර කාලයක් තියෙනකන් ඒ ගතිය එහෙම ක්‍රියාත්මක අනේ ගතිය කර්ම ශක්තිය වල. සිටිවිලි චිත්ත ශක්තිය වල. දැන් ඔකට බය වෙන්න එපා. ඔබ කියන වෙලාව මම දන්නවට කරන්න වෙයි. අද බය වෙන්න එපා වෙන්නේ පින්නක. තාපින ගියාගේ තන්නේ කයිද නැගේ. වෙන රූම් එකට ගන්න. දැන් නම් වරපුරලන්න කොහොමද? දැන් තාම කුඩිය නැගිලා යන්න බයන්නේ. එතකම මම බයෙන් ඉඳලා වෙවුලේ දැන් කොයිලේ මම මරයිද වහයි දන්නේ නැහැ කියලා. දැන් චන්දිය ළඟට ඇවිත් නම් දැන් බය වෙනවා. ආ අර උනන් කා වෙනස් වෙනවා. දැන් බය වෙනස් වෙනවා. දැන් ඉරත් කිච්ච බය ද්වේෂ හරකට උද්දී කියන්නේ. ඊළඟට යා දැන් ක්‍රියා කරනවා. එතන අනාථකයි. අන්න අනාථ සත්‍යය සහ ඊළඟ ක්‍රියාත්මක වෙන්න තියෙන හේතු. දැන් බය වෙනකොට දැන් තියෙන්නේ චන්දිකමයි. අයිකාරයෙන් නරකාපු ඉන්න. අන්න ක්‍රමයේ ඕක. කෙනෙකුට බැන බැන ඉන්නවා. ඔක හරි පාන්නේ නේද? දැන් ගතිය මත වෙලා ගතියෙන් අදහස් දෙනවා. ඒවා සරපතල. දැන් ඔය වෙලාවේ මොකද කරන්නේ? ඔය ගතිය වෙනස් කරන්න. ඊට විරුද්ධ සාන්ත ගතියක්, ගෞරවනීය ගතියක් ඇති කරන ඒබඳු අරමුණක් එන්නේ. දැන් එයා බොහොම ගරු කරන, එයාගේ ගුරුවරයෙක් එහෙම කෙනෙක් යටයි කියලා. ඒ මොකද මේ මොන කරු කරේ මොකද මේ බැන බැනයි. අනිවාර්යව හම්බෙන්නේ. එහෙම දෙයක් වුණාම. ඕම් පොඩවල නිමිද. දැන් මොකද කියන්නේ? මේ වෙලාවේ නම් 70 වසරේ ඔබ හන්දියට වැඩි යනවා. මම මොනවා කරන්නේ කියලා මට කියන්න. දැන් නම් මට තේරෙනවා මම මේ හදිසි වුණා කියලා. ආනිවාස වෙලා. මොකද වෙනස් වෙන්නේ? ආයතනයක් අසකන දිවනාසයේ ශරීරයේ කිම්මි ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ. මනසට ගෝචර වෙන්නේ. ඒකට විවිධකාරක අරමුණක් හිත එකතු වෙනද අර ගතිය අයින් කරන්න වෙනවා. මරණාසන්න මොහොතක ඇත ගන්න දිවනාසී ශරීරයේ තියෙන ඉන්ද්‍රිය ටික. අක්‍රිය වෙලා ගියාට පස්සේ දැන් වැඩ කරන්නේ මනේන්ද්‍රිය විතරයි. අර ආපු සිතිවිලි ධාරාවනේ මනෝ සිතිවිලි ධාරාවක් නිස්පාදනය කරන්න පටන් ගත්තා. ඒවෙන් මතුවලා තුන ගතියට. දැන් ඔය වෙලාවේ පේන දේකුත් නැත්නම් ඇහෙන දේකුත් නැත්නම් ගන්ධ රසේ පරණේකුත් දැනෙන්නේ නැත්නම් උඩ බාහිරින් හිතවිල්ලක් දෙන්න වෙනවා උතුල දින හිතවිල්ල නම් ක්‍රියාත්මක වෙන්නේ දැන් ඔහු ගතිය කොහොම වෙන්නේ එයා උනේ ඒකාන්තයේ හිතේනා ඒ ගතිය නම් කර උපත්ති ලබන උඩ ඊට පස්සේ හිතවිලි මතු කරන්නේ ඔහුලම පිළිව ගතියට අනුව උන්නෝරු වෙන්නේ ඉස්සෙල්ලා ඇසකන දුර්වල වෙන්නේ ඉස්සෙල්ලා බුදුරණහතේ දේශනා කරන ආර්යයන්ට සෝවාන් පුද්ගලයෙක් කියන්නේ ඇසකන් දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ ක්‍රමෙන් දුරලා යනවා අන්න පුද්ගලයාව සුද්ධ කරගන්න පුළුවන් වෙලාවක් තියෙනවා දිවනාසය ශරීරය මැරිලා තව ඇසකන් හොඳට ක්‍රියාත්මකයි මේ මරණාසන්න මොහොතක් ඉක්ම වෙන බුද්ධිලේක ස්වභාවය ජීවනාසයේ ශාරීරික ප්‍රබෝධවත් තියෙනකම් ඒවා කුමිට කරමින් ඒවට අවශ්‍ය කරන්නා වූ පසුතලය හදලා දෙනවා. දිව පිනවන්න, නාසය පිනවන්න, කය පිනවන්න හේතුකාරකවන් ස්පීඩි පත් ඉන්න උනොත් ඔහුට යථාර්ථයේ ඉඳපත් කරනවා. දිවනාසයේ ශරීරයේ කියන මට්ටම දුරවලා ගිහිල්ලා මරණාසන්න මොහොතට එනකොට. තව පේනවා එනවා මට්ටම දෙක ආවා. දැන් ওই මට්ටමේ ඉන්න පුළුවන්කමක් තියෙනවා කාම ලෝකේ ඉක්මෝලයන් අවශ්‍ය කරන මානසිකත්වයේ ගොඩනගා ගන්න. මෙන්න මේ වෙලාවේ පුළුවන් ඉබඳු කෙනෙකුට. අර දහම් ආචාර්යවරුනි දහම් දේශනා කරන්න හැකි දේශ කරනවා අදී අමකට. එකින් එක අත්දැවීම් තිබෙනා වූ ආදීනෝ වෙන්නා තියෙනවා. ඒකේ හිත මුදවලා ගිහිල්ලා ඉන්න එහාට ගන්න කණේ හෙන්නේ. ඇහැ පේන නිසා. අරමුණු මට්ටම ඉතර විතර දිවනාස ශරීරය පින්නන පස්ස නිදී නිසා. අර දහම් අරමුණ දැන් හොඳට හිත කාවදන්න පුළුවන්. ඒ නිසා මොකද වෙන්නේ? එයාට පුළුවන්කමක් ලැබෙනවා යමක් කියා දෙන තේරුම් කරලා දෙන්න. යා විතර කාට හරි යමක් කියා දෙන්න හදනවා මීනට ලොකු ඔළුව ගැටෙනවා. ඒක කකුලේ ගෙඩියක් ඇදලා ඒක කපිය. දැන් කැක්කුවට මිනිහට අරමුණු වෙන්න වෙන්න කෙදිරි ගගා කෙදිරි ගගා ඉන්න වෙලාවෙ. දැන් බලන් කියනවා පුළුවන් කරා. ඒව තේරෙන්නේ නැහැ දැන් ඊට කකුලේ මාරු මතුවෙන්නේ ඊයර කරනවා. හැබැයි යම් වෙලාවක වෙලාවෙදී මිනිහත් එක්ක බැරෙන්නක් තියනවා නම් ඉන්නේ ඔය සිට්ටු ගාදී කකුල එකක් වුණාම නිකන් විසිටව ඉන්නවනම් අර මරණාසන්න මොකද කිට්ටු වෙනකොට ඉස්සෙල්ලාම කායික ක්‍රියාවලිය අප්‍රිය වඩවත් වෙනවා. එච්චරලා කැක්කමතුන් එක දැතේ නැති වෙයි. ඔන්න උදාහරණයක් වශයෙන් කියනවා ඊළඟ නිර්වින්දනය කකුලට විද්දොත් එක. දැබ්බේ වින්දන කියලා බලන්න. දැන් කකුල ඒක ඇරෙන්න ගියත් පිච්චිලා ගියත් දැන් දැයි. දැන් හිතුවේ ඉන්නේ. දැන් නම් කකුල හිතෙන්නේ. දැන් කියන්නකෝ. දැන් නම් මට තේරුම් ගත්තා. ආයෙත් නැහැ. මෙන්න මෙහෙම අවස්ථාවක් මරණාසන්න අවස්ථාවේදී දිවනාසී ශරීරයේ අක්‍රිය වීමේ සිද්ධ වෙනවා. ඒ විලාදී ඇහැට පේන්න කනට ඇහෙන දේවල් තියෙනවා. දිවනාසී ශරීරයේ පිනවීමට ඇහෙන ඇහෙන දේවල්. දැන් මනස වැද්දාගන්නේ නැහැ. වැද්දාගන්නේ විදියක් නැහැ. ඒවෙන් උපනිෂදේ නෑ උත්තේජන ලබා දෙන්නේ නැති නිසා. අන්න ඒ වෙලාවට බණහලා කියනවා නම් බණහඳ අත්‍යවශ්‍ය වෙන්නේ ධර්ම අවබෝධය අවශ්‍යනේ තියෙනවා. ඇස කන හිත කියන පිට. කුංගිරිය දර්ශනය කරගන්න. කියන දේ අහගන්න. ඒක හිතන්න. ඔන්න ඔය විදිහට නිදහසේ අවස්ථාව ලැබෙච්ච නිසා මේ මරණාසන්න මොකද බණක් කියලා කුංගිරියන් ගා කියන ගත්තා. එසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළි මේ මිනිස්සය උපදින තිබෙන්නා වූ ආදීනම වෙන්නා. ඊට පස්සේ ඊට වඩා ජාතෝ මහරජිත ලෝකේ හොදයි කියලා විග්‍රහ කළා. ඔව් ඒක හොදයි කියලා මෙතන හිතවි හිතවි ඉස්සෙල්ලා. ඊට යාම ලෝභේ එකිනෙකට තාවදීතිය යාම තුසද නිම්හානති පරිමිත වපවත් මේ එකින් එකට. කාම සුගතියේ හොදගෙන පෙන්නගෙන පෙන්නගෙන යනවා. ඊට කාම ලෝකේ කාමකින් දිනා කියලා කාමකින් නිදහස බවතල ගැන කියනවා. ඒතොර හිත රූපාවචරය අදුපත. උපේන මනසින් රූපාවචර ධානයක ඉන්නේ. එතන පටන් ගන්න එකින් එකට චතුර්ථ ධානයේ කරකා විග්‍රහ කරගෙන යනකොට ප්‍රභාසර මිදම් වික්‍රේ චිත්තා කිව්ව ලාභික චිත්ත සමායයටපත් වෙනවා. එතෙන්දී නම් පැවැත්ම දින්දේක අනිත්‍ය දුක්ඛ නැත්නම් විස කල්ලන්න දෙයක් නැහැ කියලා ගත්ත ගාම යථාභූතී ගුණ වෙනවා ඒ ධ්‍යාන චිත්තේ. අල්ලන්න දෙයක් වල කිසියක් නැහැ තේරුම් ගන්න කියලා එම ඇත්තට කියාගන්න. අන්නේ අන්තිම අවස්ථාවේදී අල්ලන්න දෙයක් නැහැ කියලා මානසිකත්වය ගොඩනැගිච්ච ඒ වාසක මහත් එක්කගේ වාසිකාවක් හැරි චිත්ත ස්වභාවය. සියක් අවුරුද්දක් මහතෙරුන් වහන්සේ නමක් කියලා මහන්ලා පිළිවෙත්ලා හිටව හිත සවාය දෙක දෙකම සමානයි කියලා. ඒක උපත්දී තියෙන ගතිය සමානයි. උපත ඉවරයි දෙන්න. දෙනම් විතරම පාන. දැන් මෙන්න මානසික රත්ය වෙනස් කරන්න පුළුවන් වෙලාව. මරණාසන්න මොකද? ඒක විශේෂයෙන්ම මතක බණ කියන අපි කියන බුද්ධිලා තින්නේ. ඉතින් මම නිරායි බණ කියන විවිධ කියන බුද්ධිලා දෙන්න අනාසන මොකදක බුද්ධිලා නැහැ මොනවා හරි එහෙම කියන. ඉතින් දන්න හැටි. අරවයි දන්න කෙනෙක් ඉන්නා ඉතින් ඒක අනුකූලව ගිහින් එහෙම කරනවා. එක්තරා උපාසක මහත්තයෙක් එහෙම කරගෙන යන හරියට ආමුණු ධානයට යනකම් ඉර ගියාට පස්සේ මට බුදුරජාණන් වහන්සේ බලන්න ඕනේ කියලා කතා උන්වහන්සේ ඒක හරියක් නැහැ කියලා විද්‍යා විද්‍යා කරන්නේ විග්‍රහ කරන්නේ නැතුව සැනකින් බුදුරජාණන් වහන්සේට අපි ළඟ අර පාසල මහත්ය අවසාන මොහොතේ ඉන්නේ. ඔබ වහන්සේ බලන්න වෙන කියලා ගන්නවා. ඉතින් සාරිපුත මහත්යන් කියන වැඩක් නෑ. එයා දෙතෝ. එයා බබලෝ එපා. ඇයි ඉතුරු කරලා? අවසන් කරේ. බුදුරජාණන් වහන්සේ ශරීර සම්බන්ධ කරනවා. ඉතුරු කී ඉවර කළාම ඉවරයි. ඒකම ඉවර කරගන්නවා. දැන් මේ බණපදේ හරි වැදගත්කමක් තියෙනවා. මේ එක එකන එක එක විදිහේ ක්‍රම හදාවල් විග්‍රහ කරන්න යනවා නිවන් දකින්න. දැන් මේ පුදුරා නිවන් දක්වාට අරන් ගිය ක්‍රමය දැක්කයි. ක්ෂණ වඳුරත් එහෙම වෙනවා. අද බය ගෙනියන හැටි ක්‍රියා කරන්න ඇඟිලි අකුණන හැටි දිගා කරන්න ඉන්නවා. ඒවා ප්‍රොපර් ඉඳ කිව්වා. හොඳට පැහැදිලිව මේ සම්මත ලෝකයේ දින ආදීනෝ වෙනක ඒක විකිරුවේ නැහැ. එහෙනම් මේ කතාව කරන්නේ යා නිවන් මාර්ගනේ අවදීනෝ මේ නැහැ. ලෝකේ ආකාරය ආදීනව සහිතයි කියලා කියා දීලා නිවන ආනිසංසය කියලා කියා දෙන මේ මට්ටම. කෙනෙකුට අතරින් දිනන කියන්නේ වෙයි. ඊය මාර්ගයක් තියෙන බව උත්තර පැහැදිලි. එන මාර්ගය හොයාගන්න ගිහිල්ලා සෙන බංගුලක් දෙන්න නෑ ලෝකෙ තියෙන. දෝතර බුදුරයන් වහන්සේගේ බෝධිරේ ධර්මයක් අනිකයි නිවන් දක්වන්න උපයෝග කරන්න හදනකොට සර්වත් ගෝචර ධර්මයක් ආවෝචර නැත්නම් අපිට හිත වෙන අධිදාවණය කරලා මානසික විශ්ලේෂණය යැදෙන විදිහ යථාර්ථය ගැන මේ තුලින් කියවුනේ පටිච්ච සම්පාද ක්‍රම කතාවක් තමයි. අපි මේක විග්‍රහ කරන ගියෝ පැය කමාරක් මේක දැන එක. නවත අවස්ථාවේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒක තව විග්‍රහයක් දුන්නා.